තතියක භානවාරං නිට්ඨිතං ඒතේන සච්චවඤ්ඤේන දුක්ඛෝපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන භයෝපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන රෝගෝපසමින්තුතේ සම්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තු අන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්කත්තයක් භූතානං පාපංගානි මාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපන්දමේ යන්දුන් නිමිත්තං අවමංගලං චේයෝ චමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශෙමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චේයෝ චමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශෙමින්තු යන්දුන්නිමිත්තං අවමංගලංචයෝචාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛප්පත්තා චනින් දුක්ඛා භයම්පත්තා චනින් භයා සෝකම්පන්තා චනිස්සෝකාන්තු සම්බේ පිපානිනෝ එත්තාවතා ච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවාං අනුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා දානං දදන්තු සන්දාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතාන්තු ගච්ඡන්තු දේවතාගතා සම්මේ බුද්ධා බලප්පන්තා පච්චේ කානංචයං බලං අරහන්තානං චතේජන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පන්තා පච්චේ කානංචයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පන්තා පච්චේ කානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සම්බසෝ ආකාසන්ඨා ච බුම්මන්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසන්ඨා ච බුම්මන්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශන්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මේ ගරුම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තේ සදාති බුද්ධං සුන්දේ ගුණාකරං දස බලං දේවාති දේවං ජිනං ධම්මං කේන සුදේසිතං භවනුදං දුක්ඛාපගං නිම්මලං සංඝං චාපි නිරංගනං මුනිසුතං වන්දාමහං මුද්දනා බුද්ධෝ ධම්මවරෝ තථාගත ගනෝ පාලෙන්තු තේ තුම්මේ සදාති සාදු සාදු සා